2013 අංක 36 දන්න විසර්ජන පනතේ 8 වෙනි වගන්තිය ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා විසින් අදාළ සියලුම අත්තිකාර මුදල් ගිණුම්වල සීමාවන් වෙනස් කිරීමට හෝ විවර්තනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය 2015 මැයි මාස 31 දිනට ප්‍රථම ලබාගෙන ඇති බව තහවුරු වේ. 2013 අංක 36 දන්න විසර්ජන පනතේ 8 වෙනි වගන්තියේ දෙවෙනි උප වගන්තිය ප්‍රකාරව එබඳු නියමයක් බලපෑමට නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වුවද ඒට කාල සීමා නියමයක් පෙරකී පනතේ නිශ්චිතව දන්වා නොමැත. එසේහෙන් ගරු මුදල් අමාත්‍යවරය වසින් දිවිධාන ප්‍රකාරව කටයුතු කර ඇති බවත් මාත්‍ය මණ්ඩලයේ අනිමැතිව නියමිත කාල සීමාව ඇතුළත ලබාගෙන ඇති බවත් ඒ අනුව 1 සිට 6 දක්වා විසර්ජන පනත යටතේ වූ යෝජනා පිළිබඳව කරන විවාදය තවදුරටත් පවත්වාගෙන ගොස් අදාළ යෝජනා 6 සභාවේ සම්මත කර ගැනීමට හැකි බව දන්වා සිටිනු කැමැත්තිමි.